අපි කියමු දැන් ලෝකයේ තුල කිසිම දවසක කියන්නේ ඒ උපන්න තැන ඉඳලා ප්‍රතිසන්දි තැන ඉඳලම පංච උපාදානස්කන්ධය තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ කුඩා දරුවගේ තැන ඉඳලා අවිද්‍යා අනුසය තියෙනවා. දැන් ලෝක කිසිම කෙනෙකුට මේ ධහම හම්බ වෙන්නේ නැහැ කියලා කියන ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න ඕනේ කියලා. දැන් ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කියමු දැන් කෙලෙස් සහිත කෙනෙක් ගත්තා කියන්නකො. දැන් දකින්න මෙහෙමයි. පුරාණ කර්ම විපාකයට පුරාණ කර්මයට විපාක හැටියට හම්බ වෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික. කියන්නකො මේ රූපයේ සතර මහා ධාතු ඒ රූප ගැටීම නිසා විඥානය හටගන්නවා. ඒ සිත එක්කම සහජාතයි ඒ කියන්නේ එකට උපදිනවා වේදනා සංඥා කියන නාම ධර්ම සිතෙන් ඒ ධර්මමයි දැනගන්න කියලා මේ ප්‍රතිසම්පන්න බවක් තියෙනවා. ඒ දැන් ප්‍රතිසන්දි වශයෙන් පැමුණුනහට පස්සේ එතන කෙනා දැනගත නොදැනගත පවතින යථාර්ථය ඕක. ඔතන කෙලෙස් නැහැ. හරිද ප්‍රතිසම්පන්න බව. නමුත් එතන අපි කියමු ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සත්‍යය ඒ ස්වභාවය නොදන්නා බව තියෙනවනේ. ඒ නොදන්නා බවම ඒකේ කෙලෙස් වෙනවා. ඉපදුණු තැන ඉඳලම නොදන්නා බවම දැන් එහෙම පටිච්චසම්පන්න සිද්ධියක් වෙන බව පොඩි ළමයි දන්නේ එතකොට මේ නොදන්නා බවම කෙලෙස. හරිද? මෙහෙම ටික ටික ටික ටික ලොකු වෙනකොට ඒ නොදන්නා බව ඒ පටිච්චසම්පන්න බව ස්කන්ධයන්ගේ නොදන්නාකම නිසාම මේ අවිද්‍යාවෙන් තීරණය කරන්නේ මේ ලෝකයේ ඇති වෙන විදිහට. අපි මේකට මතක් කළොත් දැන් මෙතන අපිට යම් අරමුණක් පෙනෙනවායි කියන තැන පවතින යථාර්ථය තමයි රූපයේ සතර මහා ධාතුයි. ඒ රූපය ගැටිලා ධාතු මාත්‍ර ධාතු මාත්‍ර සමග ගැටෙනකොට හිත උපදිනවා. උපන්නට පස්සේ මේ සිත සමගම උපදින ධර්මය තමයි සිතෙන් විඤ්ඤාණය වෙන්නේ දැනගන්න. හරිද? සිත සමගම උපදින ධර්මය දැනගත්තාම දැනගන්නවා කියන සිද්ධිය වෙනකොට මේක නොදන්නකොට අපි තීරණය කරන්නේ මේ රූපේ කියලා. මෙහෙම. හරිද? දැන් එක්කෝ සද්දේ එක්කෝ ගන්ධේ මේ විදිහට තමයි අපි තීරණය කරන්නේ. මෙහෙම රූප සද්ද ගන්ධ තියෙනවා කියලා තීරණය කළාම ඒ කියන්නේ ඒකේ විපාක තමයි මේ ආයතනය නිරුද්ධ වුණත් මනසින් ඊට පස්සේ මේ රූපය ආලම්බණය කරගෙන ආපහු අරමුණු උපදිනවා. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සත්‍ය කියන්නේ මේ භවපච්චය ජාති ජාතිපත්‍ය ජරා මරණ දුක කියනකොට අපිට යම් අරමුණක් දැක්කට පස්සේ හරිද ඒ ධර්මයේ නිරුද්ධ වුණත් ඇති බවට අපේ මනසේ රැඳෙන බව තියෙනවනේ දැන් මෙහෙම ඉන්නකොට අපිට මුළු ලෝකෙම තියෙනවා වගේ මෙන්න මේ මට්ටම තමයි මේ පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ හරිද පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ මේ එක්ෂණික අවස්ථාවට උපදින ස්කන්ධ ටික නෙමෙයි හරිද එතකොට මේ එක්ෂණිකව අවස්ථාවට හේතුප්‍රත්‍යයෙන් උපදින ස්කන්ධ ටිකේ ඇතිවීම නැතිවීම ගැන දන්නේ නැතිකම හින්දා අපි රූප තියෙනවා ශබ්ද තියෙනවා කියලා මේ වගේ දැඩිව අරගෙන තියෙන්නේ මේ. ඒකේ ප්‍රතිඵලය තමයි ඒ ආයතන ටික නිරුද්ධ වුණා. ඒ හේතු ටික නිරුද්ධ වුණොත් ඇති බවට එළඹ සිටිනවා. දැන් අපි කුටියේ ඉඳන් මෙතෙන්ට આવත් කුටිය තියෙනවා කියන එක මේ වගේ මුළු ලෝකෙම ඇති බවට හම්බ වෙන එක තමයි පංච උපාදානස්කන්ධ ලෝකය. එතකොට මේ මේ තුල තමයි අම්මා තාත්තා අයියා අක්කා සහෝදරයෝ දූ දරුවෝ කියලා දැන් අපි කියමු අනුරාධපුර නගරේ විනාශ වුණා කියලා ආවොත් අපිට දුක් වෙන්න කරුණු බොහෝයි. කොළඹ නුවර මොකක් හරි එකක් වුණා කියොත් අපිට දුක් වෙන්න කරුණු බොහෝයි. හරිද? මේ දුකට හේතුව අපි රැස් කරලා තියෙන්නේ. භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ දුක කියන්නේ ඒකයි. මෙහෙම මෙහෙම දේවල් තියෙනවා තියෙනවා තියෙනවා කියලා හිතනකොට අනිත්‍ය වෙන ලෝකේ ඒ ධාතුන්ගේ විපරිණාම වෙනකොට අපිට අහවලා මරුණා අහවලා ලෙඩ වුණා කියන දුක අපිට හම්බ වෙන්නේ එතනින් තමයි දුක දකින්න ඕනේ මේ අපේ මනස තුල මේ හැම දෙයක්ම ඇති බවට තියෙන මතකය ඇති බවට තියෙන ස්වභාවය තුල තමයි අපිට ලෝකේ ලැබිලා තියෙන්නේ හරිද හිත තුල මෙතන තමයි පංච පාදානස්කන්ධ දුක ජරා මරණ ඔක්කොම පෙන්වන දුක මේ ටිකේ මේ දුකට හේතුව තමයි තණ්හාව. ඒ කියන්නේ ඇහත් රූපියත් චක්කු විඥානයත් කියන මේ ටික ගැටෙනකොට අපි රූප තියනවා, ශබ්ද තියනවා කියලා මේ මේ හම්බ වෙන ආයතනයන් කෙරේ රස විඳ ගැනීම අනුව බලන නිසා මෙහෙම මේ ලෝකයේ පිටන්නේ. ලෝක සමුදය තමයි මේ ආයතන වලට හම්බ වෙනකොට ඒ ආයතන වල තණ්හා උපාදාන වශයෙන් පවතින එක නිසා තමයි මේ භවය මෙහෙම හිටින්නේ ලෝකෙ හිටින්නේ ඊට පස්සේ මේ ලෝක නිරෝධ වෙන්න නම් මේ අපි කියමු දැන් චක්කු සම්පස්සේ වගේ මේ අරමුණක් එනකොට මේ තණ්හා රූප තණ්හා සද්ද තණ්හා මේ තණ්හාව නැති වුණොත් මොකද වෙන්නේ උපාදාන නැති වුණොත් හටගත් ධර්මය නිරුද්ධ වෙනවා කියන එක එළඹ සිටිනවා මේ වගේ ලෝකේ රැස් වෙන්නේ මේ වගේ මුළු ලෝකෙම ඇති බව හිතින්නේ අපිට මේ දක්නහාන අරමුණේ තණ්හාව නැති වුණොත්. તો දුකට හේතු දුක හැටියට දකින්න ඕන මොකද පංච උපාදානස්කන්ධ ලෝකය කියනකොට අපිට මේ මුළු ලෝකෙම ඇති බවට හිතට හසු වෙන මේ ස්වභාවය තුල තමයි අපිට ජරා මරණ දුක ලැබෙන්නේ නිත්‍ය බව. දුක සමුදය හැටියට දකින්න ඕනේ ආයතන ටික හම්බ වෙන වෙලාවේදී මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි ඒ රාග දේශ මොහ වශයෙන් පවතින බව. අපි කියමුකෝ මේ ස්වභාවය ඇලෙන බව වැඩි කැමැත්ත නැතත් මෙහෙම රූපයක් තියෙන්නේ කියන මානසික මට්ටම තිබුණොත් විඥානෙ පිටනවා අරම. හරිද? මේ අනුශේ පිහිටනවා. ඒ කියන්නේ මේ නාම රූප දෙක නොදකින හැම මොහොතකම අවිද්‍යානුසය වූ හිටිනවා. ඒකයි උපේක්ෂාවේ මෝහය කියලා කියන්නේ රූපේ නොඉක්මවා පවතින උපේක්ෂාවද මෝහය. හරිද? එතකොට මේ ආයතන ටිකට හම්බ වෙන අවස්ථාවේදී ඇති වෙන තණ්හාව උපාද තණ්හා උපාදාන නැත්නම් මේ රූප සද්ද හම්බ වෙනවා කියන මානසික මට්ටම තමයි මේ දුක ගෙනත් දෙන්න හේතුව. මොකද එහෙම හිතියාම ඒ ආයතනේ නිරුද්ධ වුණොත් අපේ මනස තුල ඒ දේ ඇති බවටයි තියෙන්නේ. ඊට පස්සේ මේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මයන්ට තණ්හාව නැති වෙනවා නම් තණ්හාව නැති වුණොත් තමයි උපාදානය නැති වුණොත් භවය නැති වෙනවා කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියන මානසික මට්ටම හිටින්න. හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන තැනට එනවා. එතකොට තමයි අපිට මේ ලෝකය කියන එක හිතින් හැත්තේ. ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ දුක නැති කරන මගයි කියලා පෙන්නේ තණ්හාව නැති කරන්න බෑ මෙහෙම. ඇහැ රූප චක්කු විඥාන කියන එක විදර්ශනා කළොත් තණ්හාව නැති කරන්න බෑ. දැන් මෙතනදී අපි ඇහැ රූප චක්කු විඥාන කියලා මෙච්චරකල් පරිහරණය කරු මේ මට්ටම හිඳයි තණ්හාව අපිට හම්බුනේ ඒ නිසයි මේ භවයේ පිහිටි. දැන් ඇහැ රූප චක්කු විඥානේ හම්බ වෙන තැන ඇත්ත ඇති හැටි අපි දකින්න ඕනේ. හරිද? ඒ ඇත්ත ඇති හැටි දකින්න තමයි අපි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මා දිට්ඨිය කියපේ ඉගෙන ගන්න පටිච්චසමුප්පන්න බව අපිට යම් ධර්මයක් හම්බ වෙනකොට යම් රූපයක් හරි සද්දයක් හරි මේ හැම තැනකම තියෙනවා නාම රූප කියලා ධර්මතා දෙකක්. ඒකෙදි හැම වෙලාවෙම ඒ රූපය තුල කිසිම ඇහැ කන දිව නාසය වූ රූප නැහැ. හැම රූපයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. හරිද? අනාස්වූ ස්කන්ධයන්ගේ ඒ කියන්නේ රූපස්කන්ධයගේ පැනවීමට සතර මහා ධාතුව ප්‍රත්‍යක් මිසක වෙන දෙයක් නැහැ. සතර මහා ධාතුව. එබඳු රූපයක් නිසා හරිද ආධ්‍යාත්මික සතර මහා ධාතුට බාහිර සතර මහා ධාතු ගැටීම නිසා හිත උපදිනවා සවිඥානික කයට ගැටෙනකොට හිත උපදිනවා කියන්නේ උපන්න හිතට බාහිර සතර මහා ධාතු රූපය නිසා වේදනා සංඥා චේතනා ලැබෙනවා එතකොට හිතට පහළ වෙච්ච සිතුවිලිමයි දැනගන්නේ කෙටියෙන් ගත්තාම අන්තිමට එනවා අර්ථයක් මෙන්න මෙහෙම තැනකට හිත උපදිනකොට හිතත් එක්කම සහජාතු වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම තියෙනවා. සිතෙන් ඒ ධර්මයමයි දැනගන්නේ. සිතෙන් දැනගන්නේ සිතත් එක්ක උපන්න ධර්මයමයි. ඒ සිත නිරුද්ධ වෙනකොට දැනගත ධර්මෙත් නිරුද්ධ වෙනවා. එහෙම ඔය නුවණ අපිට පිහිටියොත් අපි දැනගත්ත දැකපු දේවල් පෙර නොතිබීම මේ හේතු ටික ගැටුණු නිසාමයි හටගත්තේ හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා කියන නුවණට එනවා තියෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. හරිද? රූපේ උපකාර වෙලා චිත්තචෛසික ධර්ම ඉපදිලා තියෙනවා චිත්තචෛසික ධර්ම නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවය අපිට දැක්කොත් අපි නිකමට කිව්ව දැන් මෙහෙම දකිනකොට ලෝකයා මේ රූප දකින්නේ මේ ඇහැ ඇහෙන් ඇහැයි රූපයි චක්කු විඥානයි කියලා ලෝකයා ඉන්න තැන මම දකිනවා මෙහෙම මේ සිද්ධියේදී මේ හිතත් එක්කම උපන්න ධර්මයක්ම හිතෙන් දැනගන්නව නේද කියලා මම නුවණ ඇසුරු කරන්නේ. කියන්නකෝ මේකේ ස්වභාවය මට දැන් හිතත් එක්කම උපන ධර්මයක් කියලා දකිනකොට දැන් මේ රූපය කියලා ඇලෙන්න බෑ. මේ ඇහැ කියලා ඇලෙන්න බෑ. චක්කු විඥාන කියලා ඇලෙන්න බෑ. දැන් හිතත් එක්කම සහජාත ඒ කියන්නේ අපි දන්නවා හිත උපදිනකොටම මේ හැඩතලයක් පේනවා කියන්නේ හිතට සංඥාවක් ඇති. හිත සංඥා සහිත වෙනවා කියන එක තමයි පේනවා හෝ ඇහෙනවා කියලා කියන්නේ. එතකොට හිතත් එක්කමයි උපදින්නේ. හිතත් එක්කම උපන්න ධර්මාරම්මණයක් තමයි මේ වේදනා සංඥා ඒ ධර්මයේ ඒ හිතත් එක්ක උපන ධර්මයමයි ඒ හිතෙන් දැනගන්නේ. අපි කියමු හිතක අවස්ථා තුනකට බෙදන්න පුළුවන් හිතක් උපාද තితి බංග කියලා. හිත එක්ක උපදින උපාද සනේදී මේ වේදනා සංඥා එකට උපදින්නේ. මේ සන මේ හිතේ තිතිසනියෙන් තමයි මේ මේ ධර්මය දැනගන්නේ. මේ සිතේ බංගසනේදී මේ සිත සමගම මේ ධර්මය නිරුද්ධ වෙනවා. හැම වෙලාවෙම අපි මේ දැන් හිත ඇතුළෙම ඉන්නේ. මේ ස්වභාවය නොදැන අපි හිතමයි දැන් මේ රූපය කියලා අපි ඇසුරු කරලා තියෙන්නේ හිත හිතේමයි යරිලා තියෙන්නේ. හිතේමයි කෙලෙස් ඇති කරගෙන තියෙන්නේ. හිතටමයි අපි අපේ හිතමයි කිලුට කරගෙන තියෙන්නේ. හරිද? දැන් අපි මේක රූපය කියලා හිතාගෙන හිටියාම අපිට හිතේ අත්දැකීම අහුවෙන්නේ නැහැ. රූපය කියලා එකක් තියෙනවා කියන අදහස ඇති වුනහම ඒ ස්වභාවය අරමුණු කරගෙන තව සිත් උපදිනවා. උපදින සිතෙත් පවතින ඇත්ත මේක. ඒකෙදිත් අපි තීරණය වෙන්නේ අර අවිද්‍යාවමයි. පටිසම්පද බව නොදක රූපය කියලා. ඒ මෝඩකම හින්දාම ආපහු ඒ අරමුණ අරගෙන තව සිතක් උපදින. මෙහෙම සිද්ධියකින් අපි ජීවත් වෙන මේ ලෝකෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට දැන් ඕනේ දේ තමයි සම්මා දිට්ඨිය කියන්නේ යම් යම් අරමුණක් දකින් හැම වෙලාවෙම දැනගන්නේ සිතත් සමගම උපදින සිත සමග උපාදසනේ එකතු උපදින වේදනා සංඥා කියන ධර්මය කියනවා ඒ සිතේම තිතිසනෙන් ඒ ධර්මය විඤ්ඤය වෙනවා. ඒ සිතේම බංගසනේදී ඒ ධර්මෙත් එක්ක නිරුද්ධ වෙනවා. සිත් මොන විදිහට මොන තැනක උපන්නත් හැම වෙලාවෙම තියෙන යථාර්ථය ඕක. හරිද? මේ ස්වභාවය දැක්කොත් අපි කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහි මහන්නේ ඇහි අනිත්‍ය දකින්න රූපය අනිත්‍ය දකින්න චක්කු විඥානේ අනිත්‍ය දකින්න කියලා. මට ඇහැ රූපය චක්කු විඥානේ අනිත්‍යට යන්නේ මම මෙහෙම දර්ශනයක ඉන්න නිසා. මම ඇහැ මේ ඇහැ මේ රූපය කියන මට්ටමක ඉඳගෙන අනිත්‍ය බැලුවට මට ආපහු ඇහැ කියන එක සිහි කරන්න පුළුවන් වෙනවා. දැන් ඇහැ රූප කියලා ලෝකයා පරිහරණය කරන තැන මේ සිතත් එක්කම උපන්න ධර්මය සිතෙන්ම දැනගන්න සිත නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනව නේද කියන නුවණකින් මම ඉන්නකොට මට අන්තිමට වෙලා තියෙන්නේ මම ඇහි ඇලිලා නැහැ ලෝකයාගේ මට්ටමින් ගත්තාම මම ඇහි ඇලිලා නැහැ රූපය ඇලිලා නැහැ චක්කු විඤ්ඤාණය ඇලිලා නැහැ කියන සිද්ධිය තියෙනවා. නමුත් මම මෙහෙම වෙලා තියෙන්නේ ලොකු ඥාන දර්ශනයකින් වෙලා සිද්ධියකින්. ඊට පස්සේ දැන් මේ ටික උපාදාන නැතුව මම ඉන්නේ. තේරෙනවා කියන්නේ. දැන් වෙන මහතට තේරෙනවා කියන්නේ. ඒ වෙලාවේ හිත තියාගෙන ඉන්න තෙක් ලෝකේ නෙමෙයි ඉන්නේ. නෑ දැන් අපි කියමු වෙනදට මේ ඇහැ මේ රූප මේ චක්කු විඥාන කියලා මේ පරිහරණය කරු මට්ටම. දැන් මේ අරමුණ මම බලනකොටත් මහත්යා හිතාගේ මහත්යාට පේන්නේ මම ඇහෙන් රූප බලමින් තමයි ඉන්නේ කියලා. හරිද? මෙහෙම ඉන්න තැනක මම මගේ නුවණ මම ගෙනියනවා මේ සිද්ධිය තුල තියෙන යථාර්ථයට මේ හිතත් එක්කම උපන්න ධර්මයක් හිතෙන්ම දැනගන්නව නේද කියන නුවණකින් මම ඉන්නේ. ඔව් මෙහෙම ඉන්න මම දැන් ඇහි මිදල රූපෙ මිදල චක්කු විඤ්ඤාණය මිදල මේ ධර්මය හම්බ වෙනකොටත් මට රූප පේනවා ඇහැ ඇසුරු කරනවා හිතෙන් මේව දකිනවා කියන මානසික මට්ටමකින් නෙමෙයි මම ඉන්නේ. ඥාන දර්ශනයක් මෙතන තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ සිතත් එක්ක උපන්න ධර්මයම සිතෙන් දැනගන්නවා කියන තැනක තමයි මම ඉන්නේ. එහෙම ඉන්නකොට මට සාත් වෙන්නේ ලෝකයාගේ මට්ටමේ ඇහි අනිත්‍ය රූපය අනිත්‍ය චක්කු විඥානයන් තමයි මට සාත් වෙන්නේ. ඒ කියන්නේ දැන් මම අහකට යනකොටම මට නුවණක් තියෙනවනේ හිතත් එක්කම හටගත්තු ධර්ම හිත නිරුද්ධ වෙන නිරුද්ධ වෙනවා කියලා නුවණක් තියෙනවනේ. තේරෙනවද? එතකොට මට ඒ කියන්නේ දැන් බන කියන්න වෙන්නේ අනාශ්‍රවයන්ට නෙමෙයි ආශ්‍රව සහිත කෙනාටනේ. ඉතින් ඇහැ රූප චක්කු විඥාන කියන ටිකෙන් තමයි මම මිදුනේ. නැති වුණා. හරිද? මෙන්න මේ විදිහට හිටියොත් අපිට දැකපු දේ ආපහු තියනවා කියන එක එළඹ සිටින්නේ මේ වගේ මට හැම වෙලාවෙම අහන දැනෙන දකින මේ සිද්ධි ටිකේ මෙහෙමම හසුරන්න පුළුවන්කම ආවොත් දකින මට්ටමට ආවොත් හැම වෙලාවෙම ලෝකයේ ඉපදිලා ඒක ලෝකේ කියන Taman සමගම උපන්න ඒ ධර්මයමයි නුවණින් දැනගන්නේ කියලා නුවණත් එක්කම මේ ටික තියෙන්නේ. කියන්නේ මේකේ ප්‍රතිඵලය තමයි හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා. මොකද දැන් අපි ඊගාවට දන්නවා තව හිතක් උපදිනකොටම දැන් ඒ හිතෙන් දැනගන්නේ ඒ හිත සමගම උපන්න ධර්මයක් මිසක ඒක ඉස්සෙල් එකක් දැනගන්න බෑ කියන කරුණ ඉබේමයි දැනගන්න පුළුවන් කියන කරුණ ඉබේමයි කැපෙන්නේ එතකොට අතීතය කියන එක නිරුද්ධ වෙලා අනාගතය ඉපදිලා නැහැ කියන එක ඉබේම සාර්ථක මේ මෙහෙම මේ නුවණ හසුරුවුවොත් ඒකේ ප්‍රතිඵලය තමයි ලෝක නිරෝධයක් සිද්ධ වෙන්නේ ලෝක නිරෝධය කියන්නේ මේ වගේ තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කියලා අපිට මේ මහ විශාල ලෝකයක් ලැබෙන්නේ අපිට හැම වෙලාවෙම හිත සමග උපදින ධර්මය ටික දන්නවා ඔච්චරමයි තියෙන්නේ අනිත් හැම ධර්මතාවයන්ගෙම ශුන්‍යයි කියලා ශුන්්‍යත බව මේ හෝ කිසිම අනිත් හැම නිමිත්තෙන්ගෙම නිදිච්ච අනිත්‍ය බව හෝ හැම වෙලෙම මේ අරමුණත් එක්ක රැඳිලා තියෙන්නේ අපිට. හැම ධර්මතාවයන්ගෙම ශුන්‍යයි එක්ම අශුන්‍ය බවක් තියෙනවා නම් ඒකත් දන්නවා. මේ ජීවිතයේ මුල් කරගෙන නැතිනම් මේ ආයතන නිසා ඇති වෙන එක්ම මේ මේ අසුඤ්ඤ බවක් තියෙනවා අනිත් හැම ධර්මතාවයක්ම ශුන්‍යයි කියන නුවණක් එනවා. ඒකට සම්මාදිට්ඨිය කියනකොට අපි දන්නවා ලෝකය දැනගන්නවා මේ වගේ ජරා මරණ දුක ඇති වෙන මේ ලෝකය නිසායි දුකට හේතුව දැනගන්නවා තණ්හාව කියලා ඇහැ රූප චක්කු විඥාන මෙන්න මේ ස්වභාවය. මොකද මේ තණ්හාව පවතින කොහෙද? ඇහි. රූපේ චක්කු විඥානේ. එතකොට චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමන නිවිසති ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේ එහි තණ්හාව පවතුන්නේ එහි ඉතින් තණ්හාව ඇතිවෙන්න හේතු හේතු ධර්මයේ තියාගෙන තණ්හාව නැති කළා කියලා කියන්න බෑ කාටවත් අද තණ්හාව නැති වුණත් මේ තණ්හාව මතු නූපදින ස්වභාවයට පත් කළා කියලා කියන්න බෑ අද ඇහැ තියෙනවා නම් හෙට දවසේ තණ්හාව උපදින්නේ නැහැ කියලා මට අද කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ඇහැ ඇති වෙන්නේ තණ්හාව ඇති වෙන්නේ ඇහැ නිසා නම් තණ්හාව පවතින්නේ ඇහැට නම් ඒ තණ්හාව ඇති වෙන්න තණ්හාව පවතින හේතුව තියෙද්දී අද මම තණ්හාව නැති කළා කියලා සිංහනාද කරන්න බෑ මට හයියක් නැහැ. ඒ කියන්නේ හෙට දවසේ තණ්හාව ඇති වෙන්න පුළුවන්කම මම නැති කළා කියලා මට කියන්න හයියක් නැහැ. නමුත් යම් හේතුවක් යම් ප්‍රත්‍යයක් යම් අධිකරණයක් නිසා තණ්හාව ඇති වෙයි නම් ඒ හේතුද ඒ ප්‍රත්‍යද ඒ අධිකරණයද නැත්තම් තණ්හාව කියන එක උපදින්නේ නැහැ තණ්හාව නැති කළා කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැ කියන එක හම්බ වෙනවා නම් අපිට තණ්හාව කියන එක හම්බ වුනේ තණ්හාව යෙදුනේ ඒ ඇහෙන්ම තමන් මිදුණු බව දැක්කොත්. ඒ ඇහැම තමන්ට නිරුද්ධ බව දැක්කොත් තමන්ට තණ්හාව ඇහැ කෙරෙහි තණ්හාව තමන් නැති කළා කියන එක වෙනවා ඒ නිසා තමයි මතක් කළේ තණ්හාව කියන එක ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මයේ යම් තාක් පවතී තණ්හාව කියන එක ඒ තාක් වෙනවා. හරිද? දැන් තණ්හා නිරෝධය කියනකොට ඇහැට රූපට චක්කු විඥානයේ මේ ධර්මිය නිරුද්ධ වෙනවා නම් යම් තාක් තණ්හාව නැති බව. එතකොට මේ ධර්මය නිරුද්ධ කරන්න මොකද්ද කරන්න ඕනේ? සම්මාදිට්ඨි. ඇත්ත ඇති හැටි දකින්න මේ හිතත් සමගම උපදින ධර්මයෝ ඒ හිතෙන්ම විනීය වෙනවා දැනගන්නවා හිත නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියන මේ සිද්ධිය තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් අපි දැනගත නොදැනගත පවතින ඇත්ත මේකමයි. හරිද? හැමදාම තිබුණු තියෙන ඇත්ත මේකමයි හිතෙන් දැනගන්නේ හිතත් එක්කම උපදින ධර්මමයි. ඒ හිතත් එක්කම උපදින ධර්ම ඒ හිත නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනවා. අපි අරමුණු 1000ක් සිහි කළා නම් ඒ සිත් 1000ක් උපද්දලයි. මිසක දැන් අපිට මොන හරි දෙයක් gedara කියලා සිහි කරන්නකො ඒ සිත සිතත් එක්කම ඒක සිහි කරන්න උපද්දපු සිතත් එක්කම ඒ ධර්මයේ උපදිලා ඒ සිතේම දැනගෙනයි තියෙන්නේ. ඒ සිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ තියෙන වස්තුව කියලා එකක් දැනගන්නව නෙමෙයි. මේ දැන් සජීවී වෙන්නේ තෝක. සම්මා දිට්ඨිය කිව්වේ මෙන්න මේක තමයි හැමදාම පැවතුණු ඇත්ත. මෙන්න මෙතන ඇත්ත නැතිකම නිසා මේ හිතත් සමගම උපන්න දෙයක් හිතෙන්ම දැනගන්නවා හිතත් සමගම නිරුද්ධ වෙනවා කියන මේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා මෙතන මනස හිතින් ස්වභාවයේ නැතිකම නිසා ඒකට කියනවා අවිද්‍යාව. අවිද්‍යාව නිසා ආස්තව කියන්නේ මේ අරමුණ හම්බ වෙනකොට මේ ඇත්ත නැති වෙනකොට මට හුරු ටක් ගාලා ඇහැ රූප කියලා මේ ආශ්‍රය ඉදිරිපත් වෙනවා. ටක් ගාලා මට පේන්නේ මේ රූපය කියලා හුරුව. මේ ආශ්‍රව වලට උපකාරය මොකද අවිද්‍යාව. මේ දැන් සිද්ධ වෙන සිද්ධිය මේකයි කියලා දන්නේ නැතුවම මං ටග්ගාලා මේ රූප තියෙනවා කියන මට්ටමින් තමයි අසුර කරන්නේ. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දුක පෙන්නලා දුකට හේතු තණ්හාව කියලා පෙන්නලා තණ්හාව නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා පෙන්නලා. එතකොට දුක කියපු එක ස්කන්ධයෙන් දකින්න එපා. තණ්හාව කියපු එක ස්කන්ධයෙන් දකින්න එපා. හරිද? භවය නිසා දකින්න. හරිද? භවපච්චය ජාතිය. කියන්නේ මෙහෙම දේවල් තියෙනකම නිසායි ලෝකයේ කියලා දෙයක් තියෙනකම නිසායි අපිට මේ ජරා මරණ දුක එන්නේ. හරිද? එතකොට පෙන්නලා සම්මා දිට්ඨියට පෙන්වුවා ඊට පස්සේ මේ ඔක්කොම ධර්ම දුක දුක්ඛ සමුදය දෙකම අතහැරෙන ධර්මතාවයක් ටිකක් වෙනවා. හරිද? දුක්ඛ සමුදය දැන් අපි ඕක හොඳට පෙන්නනවා මහත්තයා. සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය ගත්තොත් දුක ගැන පෙන්නලා ජාතික දුක්ඛ ජරා දුක්ඛ සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දුක් සමුදය පෙන්වන්නේ මොකද්ද යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා උපජ්ජමන උපජ්ජති කියලා දුක් සමුදය හැදෙද්දී පෙන්නේ යමක් ලෝකේ ප්‍රියයි නම් මధుර නම් එහි තණ්හාව උපදින මොකද්ද කියලා සමුදය සත්‍යෙට පෙන්වන්නේ මොකද්ද ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්ස චක්කු සම්පස්සජ වේදනා රූප සංඥා රූප සංකේතන රූප විතක්ක රූප විචාර. හරිද? සමුදේ සත්‍යයට ওই කාරණා 6 6 කාරණා 10ක් වෙනවා 60ක්. ආයතන 6ට මේ වගේ. හරිද? නිරෝධ සත්‍යයට පෙන්වන්නේ යම් ලෝකේ පිය රූපං සාත රූපං යමක් ලෝකේ පියද මధుරද එහි තණ්හාව නැති වෙන්න ඕනේ. නිරුද්ධ වෙන්න ඕනේ මෙහි. දැන් අපි හිතාගෙන ඉන්නේ තණ්හාව නැති වෙන්න ඕනේ නිරුද්ධ වෙන්න ඕනේ ඇහැ කියනකොට ඇහැ තියෙද්දි තණ්හාව නැති වෙනවා කියන එකනේ. ඇහැ තියාගන්න බවම තණ්හාව. කියන කරුණට යනවා හරිද ඊට පස්සේ නිරෝධ සත්‍යෙට පෙන්වන්නේ මේ වේ නැති බව හරිද මේ ටික පෙන්වලා මේ මෙන්න මේ තමයි තණ්හාව නැති වෙන්නේ කියලා ඊට පස්සේ ඥාන දර්ශනය පෙන්වන මොකද්ද මේ ධර්මයන් හම්බ නොවන මානසික මට්ටමක් හසුරු කරනවා. ඒ කියන්නේ මට හැරූප චක්කු විඥාන කියලා මේ මට්ටමේ මිදලා මේ ධර්මයේ වෙනදටම වෙනදට මෙහෙම හම්බෙච්ච මේ මට්ටමේම මෙහෙම බලන්න ඇත්තක් මට පෙන්වනවා. වෙනදා මම මේ ඇහෙන් රූප බලනවා නැත්නම් ඇහැ රූපේ චක්කු විඥාන සමේ ස්පර්ශය කියලා අපි බලපු සිද්ධියෙම ටිකේ පවතින යථාර්ථය උගන්වන අන්තිමට රූපය පෙන්නලා මේ අන්තිමට රූපය ගැන අපිට දැන් බලන්න වෙලා තියෙන්නේ රූපය තියෙනවා කියලා ආශ්‍රව ධර්මයක් තිබුණ නිසා. නමුත් ඒක දෝනේ නැති වෙනවා යම් දවසක උඩට ගියාම අන්තිමට තියෙන එකම දේ තමයි ඇත්තම දේ හිත සමගම උපදින චිත්ත සහජාත වූ ධර්මයේ තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා කියන ඒ උපාදසනේ උපදිනවා හිතත් සමගම තිතිසනේ ඒ සිතක තිතිසනේ හිත ක්ෂණ තුනකට බෙදන්නේ එකයි තිතිසනේ ඒ සිතේම උපන්න ධර්මයේ විඤ්ඤාණය වෙන්නේ සිත සමගම නිරුද්ධ දැන් මේ ස්වභාවය දැක්කොත් හැම වෙලාවෙම ආයේ මේ රූප හෝ ඇහැ හෝ චක්කු විඤ්ඤාණ හෝ මේ කිසිම අත්දැකීමක් හම්බ වෙන්නේ මෙයාට හම්බ වෙන්නේ මෙහෙම සිද්ධියක් විතරයි හැම වෙලාවෙම මෙහෙම කරනකොට මෙයා මිදිලා තියෙන්නේ මේ මට්ටම. ඇහැ රූප චක්කු විඥාන කියලා හම්බ වෙන මට්ටම. මේ මට්ටම මිදුනොත් ඒ ලෝකේ හම්බ වෙන වෙලාවටත් ඇහැ රූප චක්කු විඥාන කියන එකේ මිදිලා නම් ඉන්නේ. පස්සේ යාට ඇහැ කියලා එකක් සිහි කරන්න පස්සේ සිහි කරනවා සිහි කරන්න ඇහැක් හම්බ වෙනවා කියන එක වෙන්නේම නැහැ. ලෝකයා ඇහැයි කියලා හම්බ වෙන තැනත් එයා ඇහෙන් මිදිලා නම් ඉන්නේ. ලෝකයා රූපයයි කියලා හම්බ වෙන තැනත් එයා රූපෙ මිදලා නම් ඉන්නේ ලෝකයේ චක්කු විඥානයයි කියන තැනදිත් එයා එකෙන් මිදලා නම් ඉන්නේ මොකක් නිසාද මේ ලෝකයාට මෙහෙම හම්බ වෙයි ධර්මතාව ටික තියෙන තැන මම මෙහෙම දකිනවා කියලා සිද්ධ තේරෙනවා මම කියන්නේ එතකොට මට ආපහු ගියොත් මේ සිද්ධිය සිහි කරගන්න පුළුවන් මිසක ඒ ආපහු ඇහැ රූප චක්කු විඥාන හම්බ වෙනවා කියන එකක් ඒ කියන්නේ දැකපු රූපය තියෙනවා සද්දේ තියෙනවා කියලා අහු වෙන එකක් වෙන්නේ මේ සම්මා දිට්ඨිය ඒකාන්තයෙන් නිවනටයි තියෙන්නේ. නිවන කියලා කියන වෙන මොකුත් නෙවෙයි ලෝක නිරෝධයට. ජරා මරණ නිරෝධයට. මේ මේ අපිට යම් තාක් මේ ලෝකයේ ලෝ ධාතුව සිහි කරන්න පුළුවන් නම් එක අරමුණක් හරි අපිට සිහි වෙනවා නම් දැනගන්න මේ ප්‍රතිසන්දි වශයෙන් යන තියෙන නිමිත්ත. නේද බබේ? එතකොට සම්මා දිට්ඨිය කියන එක ඔන්න ඔය අරමුණට ගැඹුරට යනවා. අපි එතකොට මෙන්න මේ ටික ඉස්සෙල්ලා දැනගන්නවා අපි කරන්න ඕනේ සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මේ දැක්මට ආපු ආවහමයි මේ දැකීම ගන්න බෑ අපිට ආස්ව බලවත් වැඩි හැරූප කියලා. ඒ හින්දා මේ සම්මාදිට්ඨිය අපේ ජීවිතය දකින මට්ටමට ගන්න අපිට චේතෝ සමතයක් ඕන. හරිද? ඒ චේතෝ සමතයට උපකාර වෙනස තමයි සීලයක් ඕන. දැන් සීලයක පිහිටලා සමතකමටනකින් හිත වඩවඩ මේ ධර්මය තමයි දැනගන්නේ. ඕක ඕක සාත් කරන්න යන ක්‍රමය මම නිකන් කියනවා අර ආශීෂෝපම සූත්‍රයේ හැටියට දැන් අපිට සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේකයි කියන එක තියෙනවා. හරිද? සම්මා දිට්ඨිය කියනකොට දුක දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන මේ ටික වෙන් වෙලා අපි දකින්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිපදාව අපිට තියෙන්නේ ආපහු අපි අර දුකයි සමුදය කියපු එකේ තුලම තණ්හාව නැති වෙන්න බලන එක නෙමෙයි. තේරෙනවද මේ කියපේ? ඒ කියන්නේ දුක දකින්න පංච උපාදානස්කන්ධ දුක අපි කියමු කෙනෙක් මරුවා කියනකොට ඒ ජීවත් වෙනකොට ආහාරයෙන් හැදුණු රූපියත් නැති වෙනවා. ඒ ස්කන්ධ ටිකත් නැති වුණා. කියනකොට ඒ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ඒ ධර්මය නැති වුණා කියලා අපේ මනස තුල නැති වෙන්නේ අපිට ඒ දුක එනවනේ. තේරෙනවද? මේ දුක කියන්නේ ජරා මරණ දුක කියන්නේ මේ මේ වගේ තැනකින් මම කියන්නේ ස්කන්ධ ටිකකින් නෙමෙයි ස්කන්ධය නිරුද්ධ වුණත් ඊට පස්සේ ස්කන්ධය තියෙද්දි නිරුද්ධ වුණත් මට මේ දුක එන මට්ටමක් එනවා මෙහෙම අපිට අම්මා හෝ තාත්තා හෝ නැති වුණොත් කියන්නකො නමුත් අපේ මනසේක නැති වුන්නේ නැහනේ ඒ වගේ අද මේ මොහොත වෙනකොට තමයි ඇත්ත දැකපු අනිත් එකම දෙයක් නැති වෙලා නැතිව ඇති බවට හම්බ වෙන වටපිටාව තමයි ලෝක කියන්නේ මේකේ තමයි දුක. එහෙම උනේ මොකටද? අරමුණ හම්බ වෙන වෙලාවේදී මේ ඇත්ත ඇති හැටි නොදැන ඇහැ රූප චක්කු විඥාන කියලා මෙහෙම තියනවා කියලා මේවා ඇලිලා ප්‍රමාදව හිටපු එක තමයි මෙහෙම භවයේ රැඳෙන්න හේතුව. මේ වගේ මානසික මට්ටමක් මෙහෙම මතකයේ කියලා අපිට හිතින්ද හේතුව මේ ආයතන ටික මෙහෙම තුල හැසිරෙන එකයි. ආයතනයන්ගේ අනිත්‍ය දකින්න කියලා කියන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණය නිදෙන්න කියලා කියන්නේ උපාදානෙ නැති වෙන්න කියලා කියන්නේ එහෙම බැලුවොත් මේ ආයතනය හැසිරුණොත් මේ ටික නිරුද්ධ වෙනකොට මට මෙහෙම එකක් රැඳිලා හිටින්නේ නැහැ මතකයක් කියලා එකක් මම රළු ඇටියට කියන්නේ ඒකෙට ඒක වෙන්න නම් වෙන්නේ මෙහෙම දර්ශනයකින් අපෝ මේ ඇහැ තියෙනවා රූප තියෙනවා කියලා ඒකේ අනිත්‍ය බල බල හිටියට කම වැඩක් නැහැ මොකද මට ඇහැ කියන එක ඇත්තක් කියලානේ අනිත් හැරි බලන්නේ කෙනෙක් ඇහැ නැහැ කියන්න හරි ඇහැ තියෙනවා කියන්න හරි බට ඇහැ කෙනෙක් ඇත්තක් කියලා. නමුත් මට සම්මාදිට්ඨිය කියලා ඥාන දර්ශනයක් දෙනවා බුදුරජාණන් වහන්සේ වෙනම ඇත්ත ඇති හැටි දකින්න කියලා චිත්තචෛසික රූප කියලා රූපේ නිසා චිත්තචෛසික ධර්ම උපදිනකොට ඒ සිතත් එක්කම උපදින චෛසික ධර්මයෙන්ම හිතෙන් විඤ්ඤාය වෙන්නේ කියලා ඊට පස්සේ හිතට හිතමයි අත්දැකීම මෙන්න කියන මේක යන්න පුළුවන් මේක ඇත්ත තමයි අරූපී බ්‍රහ්ම ලෝකේ දක්වාම අපි ගියොත් මේ ඇත්ත දැන්න තියෙන්නේ මේ මට්ටම අපේ අරූපී බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ හිතත් සමගම උපදින ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන විතරනේ හිතත් සමග උපදින ධර්මයේ ඒ හිතෙම දැනගන්නවා කියන සිද්ධියක් තියෙනවා. එහෙම නැත්නම් වෙන මොකුත් ඒක තියෙනව නෙමෙයි. අදද මේ ඒ මට්ටම මේ තියෙන්නේ. මෙහිම මේ මට්ටම හුරු කරනකොට හුරු කරනකොට තමයි අපිට මේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා කියන මේ ටිකෙන් අපි මිදෙන්නේ. තේරෙනවද? එතකොට තමයි අපිට ඒකේ ප්‍රතිඵලය කොච්චරද කියනවා නම් මේ ආයතන ටික හම්බ වෙනකොටත් මේ නුවණ හොඳට ස්ථාවර වුණොත් මේ බාහිරේ තියෙනවා රූප තියෙනවා කියන මානසික මට්ටම උපදින්නෙම නැති ස්වභාවයකට එනවා. ඇත්ත මොකද මේක විතරයි ඇත්ත මේක ඉච්චරට ඇත්තක්. ඇත්ත තමන්ම දකින්න නිසා. තමන් තුල ඇත්තටම වෙලා තියෙන මේකනේ කියලා දකින්න නිසා. ඒකේ ප්‍රතිඵලය තමයි අපිට වෙන්නේ මේ ලෝක නිරෝධයක් වෙන බව. එදාටයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න සම්පූර්ණ නිරුද්ධයි. ඒ ජරා මරණ ශෝක පරිදේ නිරෝධ වීමත් එකම වෙන්නේ මොකද්ද තව? මත්ය ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන නිමිතිද නැති වෙනවා. අද මේ දුක දෙවරක් දුක් වෙනවා අපි. අදද මේ මානසික මට්ටම නිසා මේ කෙලෙස් සහගත බව නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් අදද විඳිනවා. මේ නිමිත්තක් මරගෙන ප්‍රතිසන්දි වශයෙන් උත් යනවා. අපි කියමු දැන් මරුණු කෙනා කියන්නේ මරුණු කෙනා දැන් මැරිලා. නමුත් එයා ගැන සිහියවි අපි දුක් වෙනවනේ. දුක් වෙනවා. අදත් දුක වෙනවා. ඒ නිමිත්තම ඇති. එයා නැති වෙන්න ඕනේ ඒ නිමිත්තම ඇති මට ප්‍රතිසන්දි වශයෙන් යන්න. එහෙම කෙනෙක් ඉන්න ඕනේ නැහැ. මේ මනසේ හරිද මෙන්න මේ සම්මා දිට්ඨිය කියනකොට මෙන්න මේ ටික හොඳට දැනගන්න ඕනේ මෙන්න මේ වගේ තැනක අඩුව නිසා මේ ප්‍රශ්නේ තියෙන ලෝකේ මොකද ඔක්කොම එකම ඕගේ තුලම දඟලනවා ගොඩ වෙන්න කියලා ඇහත් රූප චක්කු විඤ්ඤාණ කියලා මේකම උපාදානය වෙලා මේ වගේ ලෝකයක් හේතලා ලෝකයක් ඒකට ගහගෙන ලෝකෙන් ඈතර ලෝක සමුදයත් ඒ තුලට දාගෙන ලෝක නිරෝධයත් ඒ තුලට දාගෙන ලෝක නිරෝධ ගන්න ප්‍රතිපදාවත් ඒ තුලට දාගෙන අපි මේ ලෝකයේ තුලම හතරම දඟලනවා ඒකයි මේක කරගන්න බැරි මොකද්ද වෙන්නේ කියන එක. දැන් අපි දන්නවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියනකොට දුක දන්නවා දුක ඇති වෙච්ච හේතුවක් දන්නවා එයා. මේ ආයතන ටිකේ මෙහෙම ඉන්නවා කියන්නේ මෙහෙම දුක විඳින්න වෙනවා. පරලෝ දුකක් නෙමෙයි මේ. මොකද බුදුරහාමුදුරුවෝ දේශනා කළේ අනුපාදා පරිනිර්වාණයට. බන්න මිසක මේ මේ ස්කන්ධ පරිනිර්වාණයට නෙමෙයි ධර්ම දේශනා කළේ. හරිද? ඊට පස්සේ මේ ආයතන ටිකේ මේ විදිහට ඉඳීමේ ආදීනව එයා දන්නවා. දැන් එයාම හොඳට දන්නවා මේක දැක්කොත් මේ ඇහැ තියෙනවා රූප තියෙනවා චක්කු විඤ්ඤාණ තියෙනවා කියලා ප්‍රමාදීව මෙතන ඇත්ත නොදැක හිටියොත් මේකේ ආදීනව මොකද්ද? මේ නිමිත්ත අතහැරුණත් මේ අරමුණ අතහැරුණත් විඥානය පිහිටනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියන තැන එළඹ සිටිනවා. මෙහි විදිහට හැම එකක්ම ඕකට කියනවා කර්ම රැස් වෙනවා කියලා. උපචය වෙනවා කියනවා. ආයෝහණය කියනවා. ඒ කියන්නේ රැස් වෙනවා කියලා. හරිද? මේ කර්ම ආයෝහණය වීම නිසා රැස්වීම නිසා තමයි අපිට ලෝකය කියන එක හැදෙන්නේ. ඊට පස්සේ අපිට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඒ කියන්නේ රූප දැනගන්න තියෙනවා. අතෙන්ට ගියම ශබ්ද අහන්න පුළුවන්, අතෙන්ට ගියම ගඳ සුවඳ බලන්න පුළුවන් කියලා මේ අපිට විඥානයේ අත්දැකීම් හිටින්නේ නිසායි. හරිද? මේ එතකොට මේ ලෝකය නිසා ජරා මරණ දුක් විඳින්න වෙනවාමයි කියන එක එයා දන්නවා. ලෝකය දන්නවා, ලෝක සමුදය දන්නවා, ලෝක නිරෝධයක් දන්නවා. ලෝක නිරෝධය කිව්වේ කොකටද? අර යම් ධර්මයක් නිරුද්ධ වුණාට පස්සේ ඒක නිරුද්ධව මිසක ලෝකය කියන එක නෑ දෙන්නේ. මේ නිරුද්ධ වෙන සිද්ධිය නෙමෙයි කියන්නේ. මෙතන අර ඔව් මේ මේ ධර්මය අතහැරුවාට පස්සේ මේ මනස තුල තමන් තුල රැඳිලා හිටලා දුක් දෙන පරිසරේ නැත්නම් ප්‍රතිසන්දි ලබා දෙන්න බව නැහැ. ඒ කියන්නේ දැන් අපි නිකමට ගත්තොත් ඇත්තටම සජීවී පවතින මේ මොහොත ඇත්තනම් වෙන්න ඕනේ මේ මොහොත වෙනකොට හමු වෙච්ච දැනගත්ත කිසිම දෙයක් අපිට සිහි කරන්න බැරි වෙන්න ඕනේ නේද ආන් ඒ ස්වභාවය තමයි අපෝ ලෝක නිරෝධය කියන්නේ හරිද එහෙම වෙන්න නම් මේ ආයතන හමු වෙනකොට ආයතනයන්ගේ මිදිලා ඉන්න ඕනේ තමයි ඒ කියන්නේ ආයතනයන්ගේ මිදෙන විදිහ නුවණක් තියෙන්න ඕනේ නොයලිලා ඉන්න ඕනේ නොයලුනොත් මිදෙන්නේ මිදුනාම මිදුන බව දැනගන්න පුළුවන් කම නේද තියෙන්නේ එහෙනම් නොයලුනොත් මිදෙන්නේ නොයලෙන්න නම් මොකද වෙන්න ඕනේ? කලකිරෙන්න කලකිරෙන්න ඇත්ත දකින්න ඕනේ. කියලා දැනක් කියනවා. ඊට පස්සේ ඇත්ත දකින්නවා කියන එකෙන් තියෙන්නේ ඒක මේ සම්මා දිට්ඨිය නිවනටම නඹරුවලා කියන්නේ. මේ සම්මා දිට්ඨිය මේ ඇත්ත බලන කෙනා මේකෙන් ඇලිලා තියෙන මේ මිදිලා තියෙන ඉබේම. ඒ කියන්නේ මේ හිත සමගම උපදින ධර්මයම මේක මේ මමවත් බුදුහාමුදුරන්ගේ කාගවත් ඇත්තක් නෙමෙයි. අදද අපි තුල සිද්ධ වෙන සිද්ධිය. මේක තාම අපිට ඇහුවට විචිකිච්ඡාව දුරු වෙන්නේ නමුත් හිත වැඩුවොත් මේ ස්වභාවය සමතේක පිටලා හිත වැඩුවොත් මේක මොනතරම් ඇත්තද කියලා සමන්ත ප්‍රකට වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි අපේ හිතෙන්නේ ඇසුරු කරලා තියෙන්නේ. අපේ හිතමනේ ලෝකේ මවාගෙන තියෙන්නේ. අපේ හිතමනේ ආයතන හැටියට බෙදාගෙන තියෙන්නේ. කියලා කෙලෙස් වල කෙලෙස් නිසා මුළු තුන් භවයක්ම විඳින දුක පේනවා. හරිද? මේ මුළු ලෝකයක්ම ඉපදිලා තියෙන්නේ මනසේ. හරියට මනසම කොටස් කරගෙන දින සිද්ධියක් වෙනවා. ඊට පස්සේ එහෙම පෙන්ලා සම්මාදිට්ඨිය දැනගත්තා. දැනගත්තට පස්සේ දැන් මේක දැකගන්න ප්‍රතිපදාවක් වෙනවා. කියන්නකෝ දැන් මේ ආධුනික ආධුනිකම කෙනාගේ ඉඳලා යන හැටි තමයි වාසීසම සූත්‍රය තියෙන්නේ. ඉතින් එයාට පෙන්නනවා රූපය කියන එක සතර මහා ධාතු සර්පය හතර දෙනවා වගේ. එයා හොඳට දැනගන්නවා රූපය කියන එක ඒ කියන්නේ දැන් රූපය කියනකොට අපි දැනගත්ත මට්ටම ගන්න දෙපා. එයා දන්නවා ධාතුන්ගේ ධාතු ලක්ෂණේ හොඳට ඉගෙන ගන්නවා. යම් තැනක මෙහෙම අහුවෙන තද ස්වභාවයක් තියෙනවා එයා දන්නවා මේ පටවි ස්වභාවය. හරිද? ගලන වැగిරෙන ස්වභාවය තියෙනවා ආපෝ ස්වභාවය. තේජෝ ස්වභාවය වායෝ ස්වභාවය. එතකොට මේ රූපය එයා දන්නවා පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් යුක්ත ස්වභාවය. මේ රූපය එතකොට මෙයා දන්නවා මේ ඉබඳු රූපයකටයි උපස්ථාන කරන්නේ. මේ රූපේ මම එහෙම නෙමෙයි මගේ නෙමෙයි මේ ප්‍රතිආපෝ තේජෝ වායු ඉස්සෙල්ලා මෙයාට රූපේ ස්වභාවය අහුවෙන. හරිද? රූපේ හොඳට පුද්ගල භාවයෙන් සත්පුද්ගල භාවයෙන් තොර රූපේ. එහෙම රූපයේ ලක්ෂණ ටික හොඳට ප්‍රකට වුණාම එයාට හම්බ වෙනවා සතුරු වදකේ පස් දෙන්න. මේ රූපය නිසා හිතට පහළ වෙන වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික. හරිද? ධර්මතා පහක්ම හම්බුණා. දැන් මේ රූපය ගත්තාම මේ රූපය ඇහැට ගැටෙනකොට හිතින්ම විඳලා මේ රූපය හඳුනලා මේ රූපයට මම කියලා කල්පනා කරලා මේ දැනගන්න. මෙහෙම තැනකින් තමයි අපි මේ රූපය පරිහරණය කරන්නේ. නමුත් දැන් ඕක සාත් කරන්න යන්න කෙටි ක්‍රමයක් මම මේ දැන් කියන්නේ. මේ ධර්මතාවය මම කිව්වේ යනකොට එනකොට මේ ඇඟට වදිනකොට යමක් ස්පර්ශ වෙනකොට වතුර බොනවා කනවා කියනකොට දන්නවා සතර මහා ධාතුවේ ලක්ෂණ ටික ඉගෙන ගන්න මේ වෙන්නේ සතර මහා ධාතුව කියලා දන්නවා. ඊට පස්සේ හැම වෙලාවෙම සත්‍ය සම්පජන්ණය කියන්නේ ওই විදිහට. ධාතු මනසිකාරය හෝ ඒ වගේ තැනකින් තමයි ජීවිතේ පවතින රූපය ගැන එකගෙන ඉඳගෙන හිටියාම එක දෙයක් කරන්න පුළුවන්. හරිද? සති නිමිත්තට හිත තබාගෙන උපදින උපදින උපදින අරමුණේ හරිද? අපි කියමුකෝ ගෙවල් දොරවල් අම්මා තාත්තා අයියා අක්කද සම්මාදිට්ඨිය තියෙනවා. හිත සමගම උපදින ධර්මයේ හිතෙන් දැනගන්නේ කියලා. දැන් gedara කියලා සිහුණු නේද හිතත් එක්කම උපන ධර්මයක් දැනගත්තා නේද? කියලා මෙහෙම ටික ටික ගිරව වගේ හිතන්න හුරු වෙනවා. කියන්නේ දැන් බහැර අරමුණු වල උපදින උපදින උපදින අරමුණ ගානෙම හුරු වෙනවා මොකද්ද? මේ හිත සමගම උපන්න දෙයක් මේ දැනගන්න. කිසිම වෙලාවක විඥානේ බහැර අරමුණට තියන්නේ දැන් ඇස් දෙක වහගෙන මෙහෙම හිටියත් අපි කුටිය කියලා සිහි වෙනකොටම ඒ අනු යන්නේ කුටිය කියලා සිහි වුනේ මේ හිතත් එක්කම උපන ධර්මයක් මේ කුටිය කියන අදහස හිතින්ම දැනගත්තා මේ වගේ උපදින උපදින අරමුණේ අනිත්‍ය බලනවා නැත්තම් උපදින උපදින අරමුණ දැනගන්නවා හරිද එතන සම්මාදිට්ඨිය කියන්නේ ඒ සිතත් සමග උපන ධර්මයේ දැනගත්තා මෙහෙම ඉතාමත් වේගෙන් අරමුණු වෙනවා හරිද මෙහෙම බලන්න බලන්න බලන්න බලන්න වේගය අඩු වෙනවා හරිද දැන් මේක සාත් කරන්න කිටිම ක්‍රමය මම කියන්නේ එක්ම මන ආයතනෙ යන්න පුළුවන් භාවනා කරන්න මෙහෙමයි දැන් S2 වහගෙන සති මිනිත් හිත තබාගෙන හිතට උපදින උපදින ඒ වෙලාවට මෙච්චර කල් ඇසුරු කරපු සජීවී වගේ අරමුණු ඔක්කොම එනවා ලෝකේ අම්මා තාත්තා අයියා අක්කා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් පොලිසිය හාමුදුරුවෝ කියලා ඔක්කොම සිහි වෙන සිහි වෙන සිහි වෙන මොකද දැන් තමන් හොඳටම දන්නවා මේ හිතට පුළුවන් හිතම සිහි කරන්න. ඒ කියන්නේ හිතීම අත්දැකීමක් සිහි කරන්න. ඒ හිතත් එක්ක උපන්න දෙයක්ම දැනගන්න විතරයි පුළුවන් කියන එක දන්නවා. ඒතර අපි දන්නවා gedara සිහි වුණොත් හිතත් එක්කම උපන්න ධර්මයක් තමයි මේ දැන් දැනගෙන තියෙන්නේ. දැන් සම්මාදිටිය තියෙන නිසා. එතකොට මට බහැර දෙයක් දැනගත්තා නෙමෙයි. හරිද? දැන් කුටිය කියලා සිහි වෙනකොටම මේක දැන් සම්මාදිටියට සිහියෙන් ඉන්න ඕනේ. ඒ සිහියෙන් ඉන්න එක තමයි භාවනාව කියන්නේ. කුටිය කියනකොටම දැන් කුටිය කියලා හිතෙන්නේ මේ හිතත් එක්කම උපන්න ධර්මයක් හිතෙන්න දැනගත නෙමෙයි. එතකොට මේ තමා තුළම මේ ධර්මයේ ඉපද නිරුද්ධ වෙනවා කියලා පේන්නේ. ඔහොම ඔහොම ඔහොම ඔහොම ටිකක් බලනකොට බලනකොට බාහිර ධර්මයන්ගේ තියෙන සිතුවිලි වේගෙන් සංසිඳන මෙතේ නුවණ ලැබුවාම ඊට පස්සේ මේ තමන් ඉන්නවා කියන හැඟීම ප්‍රකට වෙලා එනවා. හරිද? උන්න වැලි කිලිය පලන් හිටපු මිත්‍රයා හම්බ වෙනවා. නන්දි රාගය සම්පූර්ණ ඊට පස්සේ තමන්ට තියෙන්නේ දැන් සතුරු අධිකයේ පස් දෙනත් පන්නගෙන එනවා. වැලි කිලිය පලාවම හිටු මිත්‍රයත් පන්නගෙන ඒ කියන්නේ Tamanට බහැර ආරම්භයේ අම්මා තාත්තා ගෙවල් දොරවල් ඉන්නවා කියන අදහස එනකොට ඒද තමා තුළ ඉතිරිලා නිරුදුනා කියලා බලනවා. ඊට පස්සේ මේ Taman ඉන්නවා කියලා පෙනෙන මේ ස්වභාවය වෙනකොට ඒද හිත හිතත් එක්කම උපන්න ධර්මයක්ම හිතෙන් දැනෙනවා. දැන් මොකද මෙයාට සම්මාදිට්ඨිය තියෙන කිසි කලක රූප දැනගන්නව හෝ එහෙම දේවල් නැහැ. හැම වෙලාවෙම හිතත් සමගම උපදින ඒ කියන්නේ මෙයා දන්න හිතේ අවස්ථා තුන, උපාද තිතිබංග, උපා හිතක උපාද සනේදී සිතත් සමග උපදින ධර්මයේ තියෙන වේදනා සංඥා චේතන. ඒ හිතේ තිතිසනේම මේ ධර්මිය දැනගන්නවා ඒ සිතේ බද්ධසනේම නිරුද්ධ. හැම අධ්‍යක්ීමක් තුලම වෙලා තියෙන ওই සිද්ධිය. හරිද? ওই සිද්ධිය නොදැක්කොත් ඊගව අරමුණ උපදින්නේ මේ හිත බාහිර අරමුණක් හැටියට කරගෙන. එතකොට මේ මේ විදිහට දැන් අජ්‍යත බහිද්දාවා. හරිද? මෙයාට මේ දෙකම හම්බ වෙනවා. බාහිර අරමුණු ඇති බවට හම් වෙනකොටත් ඒකද මේ හිතේම අත්දැකීමක් නැත්නම් තමා තුළ තිබෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න. තමන් කියන හැඟීම අපිට තේරෙනකොට තමන් ඉන්නව හෝ අතපය තේරෙනව හෝ මොකද දැන් දන්නව රූප තේරෙන්නේ නැහැ. මේද හිතේම අත්දැකීමක් කියලා මෙහෙම මෙහෙම මෙහෙම බලාගෙන යනකොට කාලයක් එයාට එනවා ශුන්‍යෝ ගාමී කියලා. ශුන්‍යෝ ගාමී කියන එක තැනක ඉඳගෙන හිටියාම බහැර කිසිම දෙයක් සිහි කරන්න බැරි දවසකන සිහි කළොත් සිහි කරන්නේ මේ මනසම නේද? දැන් gedara කියලා සිහි කරනකොට මේ සිහි කෙරුවේ gedara කියලා සිහි කෙරුවේ හිතම නේද? කියලා. දක්ෂෝ වික්ෂෝ පඬිත කෙනා ඇහෙන් පිරික්සානම් රූපේ පිරික්සානම් හිස්සුවක්ම වැටහෙනවා. අනිත්‍යුවක්ම වැටහෙනවා. ශුන්‍යුවක්ම වැටහෙනවා. නැත්තක්ම වැටහෙනවා. හිස් දෙයක් හැටියටම වැටහෙනවා යාට. කන පිරික්සානම් එයාට හිස්සුවක්ම වැටහෙනවා. ශුන්‍යුවක්ම නැති දෙයක් හැටියටම වැටහෙනවා. හරිද? මෙහෙම <coughs> මේ වගේ තැනකට ආවහම දැන් මේ විදිහට කරගෙන ඔන්න ශුන්‍යෝගාමයකින් තැනට එනවා. හරිද? ඒ කියන්නේ එක තැනක ඉඳගෙන හිටියාම අර ටික හුරු කරගෙන හුරු කරගෙන ගියාම ඒ කියන්නේ බාහිර ආයතන උපදින එකක් Taman තුලමයි ඊට පස්සේ ඒක කරගෙන කරගෙන යනකොට Taman කියන හැඟීම මතුවෙනවා. Taman කියන හැඟීමයි මේ දෙහිතේ අත්දැකීමක් කියලා බලනකොට මේ දෙකම අරගෙන යනකොට තමයි මේ වටපිටාව සිහි කරන් මේ වටපිටාවේ ශුන්්‍යතාවයක් හාමු වෙනවා Taman. ඒ කියන්නේ දැන් මේ කුටි ගෙවල් තියනවා කියලා එහෙම තේරෙන්නේ ඉතින් Tamanට මෙහෙම කළා හිත හරෝලා වටපිටාව සීකිරුව. දැන් අපිට මෙහෙම වටපිටාව සීකිරුත් ආරණ්‍ය හම්බ වෙන්නේ ඔක්කොම තියනවා කියලා. නේද? එදාට එහෙම හම්බ වෙන්නේ හිස්සුවක්ම හම්බ වෙනවා. ඒ කියන්නේ එහෙම තියෙන දෙයක් සිහි කරගන්න බැරි දවසක් එනවා. සිහි කළොත් අග්ගල නෝනන මේ සිහි වෙන්නේ මෙතනයි කියලා. ඕක ශුන්‍යෝ ගාමයේ කියන දැන් තේරෙනවා. මෙහෙම වුණාට ආපහු මේ ගම් පහරන හොරු වෙනවා. හරිද ගම් පහරන හොරු වෙනවා කියන්නේ එක තැන ඉඳගෙන ඉන්නකොට මෙහෙම මානසික මට්ටමේ ලැබුණාට ආපහු ආයතන පරිහරණය කරනකොට තාම රූප තියෙන්නේ සද්ද තියෙන්නේ කියලා රැවටෙන බව නැති වෙලා නැහැ. රූප ගැටෙනවා සද්ද ගැටෙනවා කියන මානසික මට්ටමේ තමයි ඉන්නේ. දැන් මේ හොරු බිඳිනවා කියලා කියන්නේ ඒකයි. එක තැන ඉඳගෙන ඉන්නකොට රූප තියෙනවා සද්ද තියෙනවා කියන මානසික මට්ටම නෑ සම්පූර්ණ ඒ මිදුණු මානසික මට්ටමක් එන්නේ. අපෝ ආයතන පරිහරණය කරනකොට මේ ඥාන දර්ශනේ එන්නේ නෑ. ඒ කියන්නේ රැවටෙනවා තාම මේ රූප තියෙන්නේ කියලා ආස්ව වලට යනවා. සද්ද තියෙන්නේ කියලා යනවා. ඒකයි දැන් මේ ගම් පහරන හොරු පයින්නවා ඒකට. හරිද? එනවා. දැන් මේකෙන බේරලා යන්න ඕනේ. ඒ කියන්නේ එක තැන ඉඳන්කොට ශුන්‍ය ගම් කියන තැනට එනවා. ගම් පහරන හොරුන්ගෙන බේරලා යන්න ඕනේ. ඒ කියන්නේ රූපයන් රූප සද්ද ගන්ධ මේ ගැනටත් අහු වෙන්නේ නැතුව යන්න ඕනේ. හරිද? ඒ කියන්නේ හොරු කියලා කිව්වේ රූපය ඇහැ දිදිනවා. සද්දේ කන දිදිනවා. හරිද? ඉතින් දැන් මේවට අහු නොවී යන්න ඕනේ. ඒ කියන්නේ රූපය හම්බ වෙන්න තිබුණොත් තමයි හැබෙදින්නේ. මේ අපිට සිහිනුවන උපදවා ගන්න. මෙන්න මේ මට්ටමට තියද්දී සිහිය අල්ල ගන්න හදනකොට තමයි ඔන්න හම්බ වෙනවා විශාල ඕගයක්. කාමෝග, භවෝග, ditthියෝග, අවිද්‍යාවෝග කියලා. සම්පූර්ණ කෙලෙස් නැති වෙන්න හදන තැන අහුවෙනවා. එතකොට පහුරක් හදාගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන තැන තමයි ඔන්න ඔය මට්ටමට ආවහම Tamanට යන්තම් පෙනෙනවා ඇත්තටම හිතත් එක්කම උපදින ධර්මයක්ම හිතෙන්ම දැනගන්න හිතත් එක්ක නිරුද්ධ වෙනවා නේද කියන එක පෙනෙනවා. දැන් මේ පෙනෙන්න එන තැන එදාට පරප්‍රත්‍ය රහිතයි. හරිද? ඒකද Tamanට චුට්ටක් සැක නැහැ මේක වඩා දෙයක් නැහැ මුළු ලෝකයක්ම නැවිලා තියෙන්නේ මවාගෙන තියෙන්නේ රණ්ඩු වෙලා තියෙන්නේ ගහදනකට තියෙන්නේ මේ ටිකටනේ ඒ කියන්නේ දැන් මෙහෙම සිතත් සමගම ඉපදලා සිතෙන්ම දැනගෙන සිතත් සමගම නිරුද්ධ වෙන මේ ධර්මය ඒක නොදැක්කොත් මේ ධර්මයේ බාහිර අරමුණක් ඇති බවට තමයි ඊගව හිත උපදවන්නේ. ඒ කියන්නේ මේ සිතේ අත්දැකීම අරගෙන ඊගව සිත උපදිනකොට ඉබේම වැටහෙන මෙහි තියෙන දෙයක් සිහි කරනවා වගේ. මේ ස්වභාවයත් ඔය කරන නොදන්නකොට ඊගව අරමුණ උපදිනකොට මේ සිතේ සිටිවිලි බලාගෙන මේ හිතට අහු වෙන එක මේ සිතේ අත්දැකීම බාහිරව. මේ හරි පුදුම සිද්ධියක් තියෙනවා. මේ කියන සම්මා දිට්ඨිය කියන්නේ කිසිම ඇදහිීමක් ඕනේ නැති විශ්වාසයක් ඕනේ නැති ඇත්තටම ජීවිතය කියන්නේ මෙන්න මෙච්චරයි නේද තියෙන්නේ. ඒ කියන්නේ මුළු ලෝකයක්ම මවිලා තියෙන්නේ මේ ටිකකට නේද? ඒ කියන්නේ හිත ඇතුලේ තමයි අපි කෙනා කෙනාගේ කෙලෙස් මට්ටම මත එකම හිත 18 ධාතුවක් කරගෙන තියෙන්නේ. ආයතන 12ක් කරගෙන තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධයක් කරගෙන තියෙන. එකම හිත රූප භවයේ හෝ අරූප භවයේ හෝ මේ මවාගෙන තියෙන. හරිද? මේ සිද්ධි අන්තිමට මෙච්චරම. ඒ කියන්නේ හැම තැනකම ජීවත් වෙලා තියෙන මෙන්න මේ වගේ තැනක. ඒ තැනද ජීවත් වෙලා තියෙන මෙහෙම සිද්ධියක. මේ සිද්ධිය Tamanට හරියටම දකින්න පුළුවන් තැනකට එනවා. හරිද? මෙහෙම කරගෙන ගියාම මේ පංචායතන දිහම්බ වුණත් Tamanට යම් මට්ටමක නුවණක් තියෙන මේ හිතත් එක්ක උපදින ධර්මයම දැනගන්න කියලා. එදා ඉඳන් මෙයා මේක මේක මෙන්නෙද කොච්චර සමාධිය වුණත් මේක භවයහත් ප්‍රසාරකට යන්නේ නැහැ කියලා කියන්නේ නෑ. මේක තමයි ඕගය ඒ කියන්නේ සම්පූර්ණ මේ සැඩ පහර ගෙවා ගන්න යන තැන. හරිද? ඒ කියන්නේ දැන් සැඩ පහර කිව්වේ ඕගය. දැන් ඊට පස්සේ යන්න පහුරක් නෑ. අතින් පයින් ලී කෑලි කෝටි එකතු කරලා පහුරක් හදාගන්න පහුර කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් පහුරක් හදාගත්තට යන්න හබලක් නෑ. අතින් පයින් ගගහ තමයි යෝගේ යන්නේ. අතින් පයින් ගහනවා කියන්නේ වීර්යය. දැන් ආර්ය ශ්‍රැංග මාර්ගෙ මතුනාට පස්සේ ආර්ය ශ්‍රැංග මාර්ගය කියන්නේ යාට නුවණ තියෙනවා. මෙහෙම තැනක් තියෙන්නේ ඇත්තටම කියලා දැක්කා. හැම වෙලාවෙම මේ සම්මාදිට්ඨියට සිහිය. ඒ කියන්නේ පංචායතන අමතක කරලා කියන්නේ මෙහෙම අපි මෙහෙම කතා කරගෙන ඉතින් මෙහෙම තැනක් නේ මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ හිතන්නේ අසුරු කරන්නේ. කියනවා වගේ දැක්මටකට එනවා. හරිද? මේ දැන් මෙහෙම කරනකොට කරනකොට කරනකොට ඒ ගොඩ එගොඩ කියලා කියන්නේ මේ නුවණ සම්පූර්ණ ස්ථාවර වෙන තැනක් කියන්නේ. පංචායතනේ හම්බ වෙනකොට මේ හිත සමගම උපන්න ධර්ම කිසිම දැනගෙන බුද්ධ වෙනවා කියනවා. ඇත්ත දකින්න ඒ දැකීම නිසාම මොකද වෙන්නේ? ඇත්ත ඇහිටි දකින්න නිසාම මෙයා මේ ලෝකෙ ගැන කලකිරෙන මෙහෙම තැනක හරිද මේ ස්වභාවය නොදන්නා අවිද්‍යාව නිසා මේ දේවල් කියනවා කියලා මේ දැනගෙන විඳපු දුක ගැන කලකිරෙන එදාට දුකේ කලකිරෙනවා. කලකිරනකොට දුකේ නොයැලෙන එක ඒ චේතෝ විමුක්තිය අකෝප්ප වෙන්නේ කිසිම දවසක මේ විදිහට ඇලෙන්නේ නැහැ. හරිද? නොයැලීමේ මේ ඔක්කොගෙම මිදෙන සදාතනික මේ අනුසේම නැති වෙන තැන පෙන්වන්න. මිදුනහම මෙතන පෙන්නනෝ මේ තින්නන් තලේ පාරගත්තු චිත්තති බ්‍රාහ්මණ. ඊතර වෙලා පරතර සිටි බ්‍රාහ්මණයයි කියලා කියනවා. දැන් මේ නුවණ මෙතෙන්ටම හිටපුවාම දැන් සතුරු අර සර්පිය හතර දෙනවා. සතුරු වදුකයෝ පස් දෙනයි. වැලිකිළිය පටන් හිටපු මිත්‍රයයි. හිස් ගෙවල් හයයි. හොරු ටිකයි ඔක්කොම මෙගොඩ. ඔක්කොම ටික මෙරලා වැටෙනවා එතන. හරිද? මෙයාට අල්ලගන්න බැරි වෙනවා. මේ දැන් මෙයා ඊතර වෙලා. මේ රහතන් වහන්සේ ඒ කියන්නේ දැන් මෙයාගේ මානසික මට්ටම මේ ඔක්කොගෙම මිදිලා. මේ එකක්වත් ඇසුරු වෙන්නේ ලෝකයා දැකලා කියයි මෙහෙම තැනක මෙයා ඉන්නේ. ලෝකයේම හැදිලා වැඩිලා ලෝකෙට එකතු වෙනකොට ලෝකෙ මිදිලා ඉන්නේ. හරිද මෙන්න මේක තමයි නිස්සාව මේ වගේ තැනකට යන්න බුදුහාමුදුරු පාර කියලා තියෙන්නේ අද අප්‍රමාදී වෙනවා නම් ඕන කෙනෙකුට මට හිතනවා මේක කරගන්න පුළුවන් මේක චිත්තක මෙජයකක් නෑ ඒ කියන්නේ නිවැරදි ක්‍රමයක් මෙන්න මෙහෙම තැනක් තියෙන්නේ මේ තැන නොදැන තමයි අපි රූපය අවුල් කරගෙන රූපය කියන්නේ මොකද්ද දැන් මේ හාරන්න ගිය ආයුධ ටිකේ මේ ෆයිට් එකක් අපිට දෙන්නේ පාර මේ ලෝකේ කරන්ද හදපු එක ප්‍රශ්නයක් වෙලා අපිට දැන් තියෙන්නේ කෙලෙස් නැතිකරන්ද කියලා ගත්ත කාරණාව කෙලෙසයක් කරගෙන අපිට දෙන්නේ. එහෙ රණ්ඩු වෙනවා ආයතන තියනවාද කියනවා නැද්ද කියනවා එහෙම වෙන්න කොහොමද කියනවා මෙහෙම වෙන්න කොහොමද කියනවා නෑ මෙහෙම බලන්න ඕනේ කියනවා අපිට නිවන් දකින්න නිවැරදි කිසිම ක්‍රමයක් නැතිකම තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ කරන්න ඕනේ මොකද්ද කියන කරුණ නැහැ. දුක සමුදයට දාගෙන සමුදයයි දුක එකට දාගෙන ඊට පස්සේ නිරෝධයයි මාර්ගය එකට දාගෙන එකම අච්චාරයක් කියලා තියෙනවා. නමුත් මෙන්න මේක හරියට මම කියන්නේ ඕනම නුවණ කෙනෙක් එක සතියක් දෙකක් අප්‍රමාදීව මේ කියන දේ කළා බලන්න. එයාටම පැහැදිලි වෙනවා මම ඒක කියේ අද කරන්නේ කියලා මම දවස් තුනයි මේ ගැන කියලා හාමුදුරුවෝ මේ කියපු තැනින් නුගතලා බොහොම ඒ කියන්නේ ශීඝ්‍රව නුග කරගන්න පුළුවන් වුණා කිව්වා. මේකෙදි මේ සාසනය ගැන ශ්‍රද්ධාවක් ඇති වෙන්න දුකෙන් මිදීම පුළුවන් කියන්නේ කවුරුත් කියන්න ඕනේ මෙහෙමයි තියෙන්නේ දැනට අපිට රූපය කියන එක මෙහෙමයි කියලා හඳුනගන්නයි තියෙන්නේ ඊට පස්සේ යන්න තියෙන්නේ මෙහෙම පංචපාදස්කන්ධය කියන දෙනෙන් පටන් ගන්න ඕනේ ඒකෙදි අර මනෝමය වශයෙන් මන ආයතනය හරහා තියෙන්නේ හිල් හයක් ඇති භාග පහක් වහලා එකකින් අත දාන්න තියෙනවා හරිද අර උපදින උපදින තේරෙනවද මේ කියපුණා මේ උපදින උපදින උපදින ආයතන ටිකේ ඒ කියන්නේ සිහි වෙන සිහි වෙන සිහි වෙන එකේ Taman තුලම ඉපදලා නිරුද්ධ වෙන බව. හිතත් එක්කම උපදලා නිරුද්ධ වෙන බව. තාම දක්ෂයෙක් වෙන චිත්තපාදී. හිත එකක් උපදලා අපි ඒක දැනගන්නකොට ඇතුළතින් රාශියක් ගිහින්. ඒ වගේ හොඳට සති නිමිත්ත මෙතෙන් තියාගන්න කියන්නේ ඒකයි. සති නිමිත්ත තිබ්බහම තමයි හොඳට පේන්නේ. ඒ හිතේ දක්ෂයෙක් වුණොත් හිත උපදින කරුණ එක පැයක් ඇති. හැක් ඇති Tamanට හුද්දට එච්චරට තේරෙනවා මේ ලෝකේ ස්වභාවය ඈ දැන් අතේ හාමුදුරුවෝ ඊයේ දැන් දෙකක් හිටියා කිව්වා එක දිගට ඊටසේ හාමුදුරුවෝ මට කියපු ටිකට මට හරි සතුට ඇතිවෙනවා මෙහෙම ආරමුණහම මට මෙහෙමත් හිතුණා නෑ හාමුදුරුවෝ කිව්වා මට හරි සතුට හිතෙනවා ඒ කියන්නේ දැන් මෙයාට හරි වැඩේ කියලා ඒ කියන්නේ කොහොම හරි ගොඩ යනවා තමයි කියන්නේ මේ වගේ තැනකට આવුත් අපි ලෝකේ දේවල් වලට අවුරුදු මාස ගණන් වෙහෙතෙනවා මේ වගේ තැනකට එක පැයක් වෙහෙතුනේ ඉතින් හරිම දක්ෂෙක් වෙන්න ඕනේ හරිම දක්ෂයෙක් වෙන්න ඕන හිත උපදින හිත එච්චයට සිවුම් මෙහෙම ඔහොම ඇනලා මෙහෙම පයින්නවා වගේ සිද්ධි කරන්නේ මේ සති නිමිති තියාගෙන එක තැනම මේද හිතියක්ද මේද මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ගියොත් ඒක හුරුවක් වෙන එක අබින් කෑවෙනවා ඒ කියන්නේ හිතට හරි සතුටක් දැනෙනවා හරි සැහැල්ලුවක් වෙන එක පැයකට ඊට පස්සේ ඔහොම ටිකක් කරනකොට තමයි අර යාළුවා මතුවෙන්නේ නන්දි රාගය. ඒ කියන්නේ මේ මම කියන හැකි මම කියන එක සම්පූර්ණ ප්‍රකට වෙනවා. අපිට මාව ඉදිරියට නෙරා යනවා වගේ මේ කෙලස් ටික අපි මේ හැම ප්‍රතික්‍රියාවක්ම අරගෙන තියෙන දන්නේ නැති උනට මේ වගේ දැනකට සාපේක්ෂව තින්දිරිය පදිනවා. ඊට පස්සේ එයාටත් ඔපයි. <laughs> ඒ මම කියන එකට ගහන. ඊට පස්සේ අජ්ජත් බහිද්දවා මේ දෙකම අල්ලගෙන යනකොට තමයි අපිට ශුන්‍යෝ ගාමයේ කියන තැනට මේ ආයතන හයම පිරික්සන 30ක්ම ශුන්‍යෝවක්ම හර නැත්තක්ම වැටහෙනවා. එහෙම වුණාට ආපහු ආයතන පරිහරණය කරන රූප තියෙනවා කියන මෝඩකම තියෙනවා අපිට. මෝඩකම කියන්නේ මේ ආශ්‍රය තියෙනවා. මේ ඒ හින්දා මේ මට්ටමේ සතුටු වෙන්න බෑ කියලායි මේ කියන්නේ. එන්න බෑ. ආයෙත් ඒත් තව මෙහෙම යන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකම. පංචායතනේ හම්බ වෙනකොටත් මේ ඇත්ත සිහි කරන හොරුන්ට අහු නොවන විදිහට යනවා. මෙන්න මේ විදිහට කරන්න ගත්තාම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ කියන්නේ මහා තණ්හා සෝතය. ඒ කියන්නේ කෙලෙස් අනුශේම ගෙවෙන තැන අහු වෙන්නේ. කාමෝග භවෝග ditthියෝග අවිද්‍යාවෝග කියලා. හරිද? සම්මා දිට්ඨිය කියලා එතකොට ඒ කිව්වේ අර හරියටම අර අත්දැකීම Tamanට පේන ඇත්තටම ජීවත් වෙන්නේ හැම කෙනෙක්ම මෙහෙම තැනකින්නේ සිත සමගම ඒ මොහොතේම උපදින ඒ සිතේම চৈতසික ටික ඒ හිතෙන්ම දැනගෙන ඒ හිතත් නිරුද්ධ හැමදාම තිබිලා තින්නේ එක තැන එක අවස්ථාවක උච්චරම ඔය ටික තැන මනස තිබුණු ජරා මරණ ශෝක පරිදේව කිසි දෙයක් නෑ මුකුත් නෑ මෙහෙම තැනක මනස නැතුව මෙච්චර විඳින දුකක් ගැන ලෝකේ කියන එක Tamanට තේරෙනවා තේරෙනවා. එදා ඉඳලා මේ දැකපු සිද්ධියම ආරමුණු කරනවා. එදාට Tamanට ජාජත් වෙනවා දැන් දැක්කනේ. මේ සිද්ධියම ආරමුණු කරනවා. මෙහෙම කරන්න කරන්න කරන්න කරන්න මේ ඔක්කොම ඔන්න ඔක තමයි කරන්න ඔය ටික පටන් ගන්න. ඔක්කොම රූප දැනට දැනගන්න රූප සතර මහා ධාතු පටන් ගන්න කරන්න ඕනේ අන්තිමට සම්මාදිටිය කියන්නේ මෙහෙම තැනක් අපිට ඉලක්ක වෙන්නේ. සිතත් සමගම උපදින ධර්ම සිතින්ම දැනගෙන ඒක සමග නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ ටිකයි අපිට අන්තිමට සම්බන්ධ